ඊට පස්සේ දස අකුසල කර්මපත කියලා තියෙනවා. ඊට පස්සේ තව කියනවා ත්‍රිවිධ දුස්චරිතේ කාය දුස්චරිත වාග් දුස්චරිත මනෝ දුස්චරිත කියලා. මෙන්න මේ ටික දැක්කා පව් අකුසල් කියන ටික දැක්කා මේවත් හේතු මේවා කර්ම මේවා බීජ කියලා දැක්කා. හැබැයි මොනවට හේතුද මොනවට කර්මද මොනවට බීජද අමිහිරි වූ අමිහිරි ස්වභාවය යුක්ත ඵලයන් උපදවන හේතු කියලා දැක්කා. මේ කර්ම කියලා කියන්නේ බීජවලට හේතු වලට අර කොහොඹ ඇටේ වගේ අමහිරි ඵලයන් උපදවන කොහොඹ ඇටේ වගේ බුදුරජාණන් වහන්සේ දැක්කා පුද්ගල භාවය ඇති කරගෙන තියෙන ජීවිත තුල යම් අකුසල කර්ම කියලා යමක් තියෙනවනම් මේවා බීජ මේවා හේතු කියලා දැක්කා අමිහිරි වූ අමිහිරි ස්වභාවයෙන් යුක්ත ඵලයන් උපදවන හේතු කියලා දැක්කා. අන්න එහෙම දැක්කපු නිසා අපි කෙරේ අනුකම්පාවෙන්ම සබ්බ පාපස්ස අකරණං කියලා දේශනා කරන්නේ අමිහිරි වූ අමිහිරි ස්වභාවයුක්ත ඵලයන් උපදවන බීජ හදාගන්න එපා කියන එකයි දේශනා කළේ. අමෙහිවියු අමෙහිරු සබායුක්ත ඵලයන් උපදවන හේතු හදාගන්න එපා බීජ හදාගන්න එපා කියන එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මොකද මේ හේතුඵල ධර්මයේ ධර්මතාවයක් දෙන අනාත්මයි කියලා කියන්නේ පුද්ගලයෙක් සත්වයෙක් කෙනෙක් නෙමෙයි ධර්මතාවයක් කියලා කියන්නේ ඒ හේතු සකස් වුණොත් ඵලය ඇති වෙනවා කියන එක නවත්තන්න බෑ. කැඩුනේ නැති, වුණුනේ නැති, නරකුනේ නැති කොහොම බැටයක් අරගෙන හොඳට පොළවේ පොහොර තියෙන පස් තියෙන තෙතමනේ තියෙන තැනක හිටවන්න. වැඳගෙන ප්‍රාර්ථනා කරන්න පළවෙන්න එපා පළවෙන්න එපා කියලා. අපි ප්‍රාර්ථනා කළාට පළවෙන්න දින හේතු ටික සම්පූර්ණ නම් හේතු ටික හැදගෙන ඒක නතර වෙන්නේ පළවෙනවා. ඒ ධර්මතාවෙම දැක්ක බුදුරජාණන් වහන්සේ අමිහිරි වූ අමිහිරි ස්වභාවයෙන් යුක්ත විපාක විඳින හේතු ටික හැදිලා නම් තියෙන්නේ හේතු හදාගෙන නම් තියෙන්නේ මේ විදිහේ දුක් දුක් පිණිස පවතින ඵලයක් උපදින්න එපා කියලා අපි ප්‍රාර්ථනා කළත් ඒක නතර වෙන්නේ අනේ සතර පායන යන්න එපා කියලා අපි හිතුවට එහෙම නොයා තියන්නේ ඒ හේතු හැදිලා නම් ඒක ඵල දරනවමයි පින්වත්නි අපි ත්‍රිසංගත සත්වයෝ പ്രേතයෝ අසුරයෝ නිරේ ඉන්න සත්තු කියලා අපි පුද්ගල භාවයකින් දැක්කට එතන තියෙන ඵලය මොකද්ද අමහිරි අමහිරි වූ ස්වභාවයෙන් යුක්ත විපාක උපදින්න පුළුවන් හේතු හදාගත්ත එකක ඵලයක් තමයි සතරපාය කියලා කියන්නේ අපිට හේතු කළ දහම ගැන නුවණ නැතුව අභිපුද්ගල භාවයක් ඇති කරගත්තට ඒක ඒ ඵලයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ දැක්කා හේතු ටික හැදිලා නම් තියෙන්නේ හේතු ටික හදාගෙන නම් තියෙන්නේ ඵල නූපදී තියන්නේ කියලා දැකපු නිසායි අපි කෙරේ අනුකම්පාවෙන් සම්ප පාපස්සා කරනම් කියලා දේශනා කළේ. මේ බඳු හේතු හැදුනොත් හදාගෙන තියෙන්නේ ඵලයේ උපදිනක නතර වෙන්නේ නැහැ නතර කරන්න බෑ කියලා දැක්කා. ඒකයි අනාත්මයි. පුද්ගලයෙකුට පුද්ගල බලයකින් පුද්ගල බලයක් පවත්වලා වෙනස් කරන්න බෑ අන්න ඒ නිසා සබ්බ පාපස් අකරණං කියලා දේශනා කළා. සම්මා සම්බුද්ධත්වයට පත් වෙනකොට යථාර්ථ හේතුඵල ධර්ම අවබෝධ වුණා. ඒ අවබෝධය කෙරේ නුවණ තියෙන නිසායි නුවණ තිබුණු නිසායි සබ්බ පාපසකරණං කියලා ලෝකෙට අවවාද කරන්නේ අනුශාසනා කරන්නේ අමීරු සුභායුක්ත විපාක උපදින බීජ හදා ගන්න එපා කියලා. ඊට පස්සේ කුසලස්ස උපසම්පදා කුසල් කරන්ට බුදුරජාණන් වහන්සේ දැක්ක මිහිරියු මිහිරි ස්වභාවයුක්ත විපාක උපදින හේතුවක් හැදුනොත් ඒකෙන් උපදින ඵලය අමිහිරි වෙන්නේ මිහිරි කියලා දැක්කා. මීයම් බෑටයක් හිටෙව්වොත් ඒක පැලවෙලා ගහක් හැදිලා ගහේ හැදෙන ගෙඩි තියෙනවනම් ඒක මිහිරි. ඒ තුල නෑ කටුක බවක්. කටුක රසයක් නෑ. ඉතින් ලෝ නිවන් දකින්න එක පැත්තකින් තැබේවා. ලෝකෙ තුල හෝ අනේ මොහොතකට හෝ මේ සත්‍යය දුකෙන් මිදලා සැනසෙල්ලක් ලබනවා නම් හොඳයි කියන කරුණාවෙන්ම අනුකම්පාවෙන්ම කුසලස්ස උපසම්පදා කියලා දේශනා කළා. ඒ කියන්නේ මිහිරි වූ මිහිරි ස්වභාවයුක්ත ඵලයන් උපදවන හේතු හදාගන්න කියන එක එකෙන් කියන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ දැක්කා හේතු හැදිලා තියෙනවා නම් ඵලය කියන එක නතර වෙන්නේ නැහැ. ඉතින් නොදන්නා කමට හරියි දැනගෙන හෝ නොදැනගෙන හෝ හැදිලා තියෙන හදාගෙන තියෙන හිටවලා තියෙන බීජය මිහිරි එකක් නම් මිහිරි මිහිරි ස්වභාවයකට ඵල උපදවන බීජයක් නම් ඒකෙන් මිහිරි ඵලයක්ම උපදිනවා කියලා දැක්කා. ඒ හිඳ කුසලස උපසම්පදා කරනවා. කුසල් කිව්වේ මොනවද? දස කුසල කර්මපතේ කාය සුචරිත වාක් සුචරිත මනෝ සුචරිත කියන ත්‍රිවිධ සුචරිතේ දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය කිරිය වස්තු මේවා ටික දැක්කා කුසල මේවා දැක්කා බීජ මේවා දැක්කා හේතු මේ බීජ හදාගෙන නම් තියෙන්නේ මේ හේතු හදාගෙන නම් තියෙන්නේ හෙට දවසේදී පැලවෙන්නේ මිහිරි මිහිරි ස්වභාවයෙන් යුක්ත විපාකයක් උපදවාගෙනයි කියන එක දැක්කා ඒ හින්දා අනුකම්පාවෙන් අපි සැප විඳිනවට ඊර්ෂ්‍යා නැති නිසා බුදුහාමුදුරුවෝ ලෝකයාගේ සැපයට සතුටු වෙන නිසා බුදුහාමුදුරුවෝ මුදිතා කියන ගුණය බුදුහාමුදුරුවෝ ළඟ හොඳට තියෙන නිසා කුසලස්ස උපසම්පදා කියලා දේශනා කළා. මොකද ඒ මී අබැටයක් වුණත් පොළවේ හිටෙව්වහම හොඳට පස් තියෙන තෙතවිනේ තියෙන තැනක ඒ ඇටේ පැල වේවා කියලා ප්‍රාර්ථනා කළත් පැල නොවේවා කියලා ප්‍රාර්ථනා කළත් පැල වෙනවා. අනාත්මයි කියන්නේ යථාර්ථවත් වූ හේතුඵල ධර්ම කියන්නේ පුද්ගලයෙක් පවත්වනවා නෙමෙයි කියන්නේ ඒක ඒ ධර්මතාවය වෙනවා. හේතු ටික හැදිලා නම් තියෙන්නේ ඵලය ඇති වෙනවා. ඒ ගහ පැලවෙන්න තියෙන හේතු ටික ඔක්කොම තියෙනවා නම් ගහ හැදෙනවා. ඒ වගේ දැක්කා ඒ වගේ දැක්කා මිහිරි ස්වභාවයෙන් යුක්ත පළ උපදින හේතු හැදලා තිබුණොත් මිහිරි පළ උපදිනවා. එදාට ඒ ඵලය අමිහිරි නෑ. පපි අද්ගහ අඬන්න වෙන ඵලයක් එහෙම නෙමෙයි තියෙන්නේ. සිනහා මුසු මූණින් අනුභව කරන්න පුළුවන් ඵලයක් ඒ තුල තියෙන්නේ. ඒ හින්දා ලෝකෙ තුල හෝ ඉබඳු ඵලයක් ඇති වෙනවා දකින්න කැමති නිසා කුසල සුපසම්පදා කියනවා. හොඳට මතක තියාගන්න ඕනේ මේ හේතුඵල ධර්ම අපි පුද්ගල භාවයක් ඇති කරගත්තට හේතු හැදෙන හැදෙන විදිහට ඵලය උපදිනවා. අපි මම නම් අපාය යන්න මන්නම් දුකටපත් වෙන්නේ නැහැ කියලා අපි හිතියට එහෙම ඉන්න පුළුවන් කමක් නැහැ. මන්න යන්නේ දිව්‍ය ලෝකේ මන්නම් බ්‍රහ්ම ලෝකේ යන්නේ මරුනේ කියලා හිතේට එහෙම යන්න පුළුවන් කමක් නැහැ. ඒකට යන මාර්ගයක් හේතුවක් ඒ ඵලයේ උපදින හේතුවක් තියෙනවා. ඒ ටික තියෙනවා නම් කිව්වේ නැතත් වෙනවා. ඒ ටික නැත්තම් කිව්වත් වෙන්නේ අලුත පැටවුදාපු බුරුලේ කිරිපිරුණු දෙනක් ගාවට ගිහිල්ලා කිරි ඕනි ඕනි කියලා අඟෙන් දෙව්වොත් ලැබෙයිද කියලා නෑ එපා එපා කියලා දෙව්වොත් ඒත් ලැබෙන්නේ ඇයි අඟේ කිරි නැති නිසා අලුත පැටවු දාපු බුරුලේ කිරි තියෙන දෙනක් ගාවට ගිහිල්ලා කිරි එපා එපා කියලා දුවන්න ඒත් ලැබෙනවා ඕනි කියලා දෙව්වොත් ඒත් ලැබෙනවා මොකද කිරි ලැබෙන්න කිරි එන්න සුදුසු නිසා ඒ වගේ අපාය යන්න එපා දිව්‍ය ලෝකෙ යන්න කියලා කියනවනම් කෙනෙක් අපායේ නොයන්ට දිව්‍ය ලෝකෙ යන්න තියෙන හේතු ටික නැත්තම් ඒක වෙන්නේ නැහැ. ඒ බඳු ඵලයක් මුදින බීජ නැත්තම් ඒක වෙන්නේ ඒ වගේ බුදුහාමුදුරු දැක්ක සහේතුක ධර්මයක් ඒ නිසා යනුකම්පාවෙන් කුසලස්ස උපසම්පදා කියලා කියනවා. පින්වතුනි අපි මේ මිනිස්සුયો කියලා හිතුවට දිව්‍ය ලෝකේ දිව්‍යෝ ගැන කතා කළාට බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයෝ ගැන කතා කළාට ඒ ඵලයක් මිහිරි වූ මිහිරි ස්වභාවයෙන් යුක්ත ඵලයන් උපදවන හේතු හදාගත්ත එකක බීජ හදාගත්ත එකක ඵලයක් මේ මිනිස්සු දිව්‍යෝ කියලා කියන්නේ. අපි නොදන්නා වුණාට මේ අපේ ජීවිතය කියන්නේ ඵලයක්. හැබැයි මේ හේතුව කුසල හේතුව නිසායි. එතකොට මෙන්න මේ වගේ හේතුඵල ධමර නුවණ තියෙන නිසායි සබ්බපාපස්සා කරණං කුසලසු උපසම්පදා කියලා දේශනා කළේ. තවත් කාරණාවක් දැක්කා සර්වත්තා ඥානයේ සම්මා සම්බුද්ධත්වයට පත් උනේ තවත් කාරණාවක් දැකලා. ඒ කාරණාව කෙරෙත් නුවණ තියෙන හින්දා අපිට මෙහෙම දේශනා කරන්න. මොකද? ඵලය බීජය ටිකක් වුණාට හේතුව බීජය ටිකක් වුණාට ඵලය ටිකක් වෙන්නේ නැහැ කියලා දැක්කා. එක කොහොඹ ඇටයක් හිටවන්න. එකම එක කොහොඹ ඇටයයි හිටවන්නේ. ඒ කොහොඹ ඇටය පැලවෙනකොට පළදරනකොට පළදරනකොට ලොකු වෙලා ගහක් හැදෙනකොට එක කන් එකට ඒ ගහේ කොහොඹ ගෙඩි කීයක් තියෙන්නේ කොහොඹ ඇට කීයක් තියෙන්නේ මේ කොහොඹ ගහ අවුරුදු 50කටත් තිබුණ කොහොඹට කොච්චර කැදේ 100යි 1000යි ලක්ෂය කියන්න පුළුවන්. හේතුව ටිකක් වුණාට ඵලය ටිකක් වෙන්නේ එක peer ඇටයක් හිටවන්න ඒ peer ඇටේ බීජයක් කියනවා හේතුවක් කියනවා ඒක ගහක් වෙලා ඵල දරන දවසේදී එක peer gediyak ඇතුලේ ඇට කීයක් තියෙයිද? එක කන්නකට හැදෙන peer gediy ඇතුලේ තියෙන ඇට ගණන කීයක් වෙයිද? අවුරුදු 15ක් 20ක් තිබුණොත් මේ peer ගහ හැදෙන ඇට ගණන කියන්න පුළුවන් නේද ඔයගොල්ලන්ට? මේ හේතුඵල ධර්ම හැටි අපි ලෝකේ යම් කෙනෙක් වගා කටයුතු, ගොවිදැන් කටයුතු එහෙම කරන්නේ අස්වැන්න වැඩි වෙනවා හින්දා නේ. වී එහෙම වපුරන්නේ, වී බුසලක් වපුරුවොත් බුසලක්මද ලැබෙන්නේ. ඊට වැඩි ලැබෙනවා. ඒ වගේ ඕගොල්ලොත් හොඳට බීජ වපුරන්න ලැබෙන අස්වැන්න දැනගන්න. එතකොට හොඳට තේරුම් ඇතුව Taman කැමැත්තෙන් තෝරගෙන මේ මේ බීජ වැපුරුවම මෙච්චර අස්වැන්නක් ලැබෙනවා කියලා දැනගෙන වපුර ගන්න පුළුවන්. ඒ බීජ බීජ වල අස්වැන්න දන්නේ නැති හින්දා යපි